ධර්මයක් තමයි මේ අවස්ථාවේදී මා ওই මාතෘකාව වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධයෙන් එකතු කරගන්නා ලද එක් ධර්ම පාඨයක් පමණයි ওই මා විසින් ප්‍රකාශ කරන්නට යෙදුනේ. නමුත් පින්නතුනි ওই ධර්ම පාඨය තුල ප්‍රකාශ වෙන අදහස් මේ සියලුම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම දේශනාවන් ආවරණය වෙනවා කියන එක මේ වෙලාවේදී ප්‍රකාශ කරන්න පුළුවන්. පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළේ සත්වයාට තමන් පිළිබඳවත් එවාගේම මේ ලෝකය පිළිබඳවත් බාහිර වශයෙන්ුත් අභ්‍යන්තර වශයෙන්ුත් අපිට දකින්නට තියෙන මේ ලෝකය පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් යථාර්ථයේ වටහා දීමටයි බුදුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නට සෝදානම් වෙලා කල්පනා කරනවා මා විසින් අවබෝධ කරගන්නට යෙදුණු මේ ධර්මය මේ සත්ව ප්‍රජාවට අවබෝධ කර ගැනීමට හැකියාවක් තිබේද කියලා උන්වහන්සේම ප්‍රශ්න කරනවා. උන්වහන්සේ තමන්ම ඒ ප්‍රශ්නයට මුහුණ දීලා කල්පනා කරනවා. අන්න ඒ අවස්ථාවේදී අපේ සාහිත්‍ය සඳහන් වෙනවා සහම්පති බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේට දේශනා කළ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සත්වයා අතර කෙලෙස් අඩු සත්වයන් ඒ වගේම කෙලෙස් වැඩි සත්වයන් ආදී විදිහට විවිධාකාරයෙන් දකින්න පුළුවන් ඒ නිසා ඔබ වහන්සේගේ ධර්මය බොහෝ කෙනෙකුට හිත පිණිස පවතින්නට පුළුවන් ඒ නිසා දේශනා කරන්නට කියලා. ඉතින් බුදුහාමුදුරෝ ඒ අනුවත් තමන් වහන්සේ සාංශාරික ජීවිතයට ප්‍රවේශ වෙනකොට ඇති කරගත්ත බලාපොරොත්තුවත් ඉෂ්ට කිරීමක් වශයෙන් මේ ධර්මයේ මොනතරම් ගැඹුරු වුණත් සත්වයාට දේශනා කළ යුතුයි කියලා තීරණය කරලා තමයි දේශනා කළේ. ඉතින් පින්නතුනි කෘතඥ සත්වයන් හැටියට අපි තුල පවතින මේ කෙලෙස් බරිත බව නිසා කාමාදී දේවල් වලින් අපේ මේ සිත මේ පිරිසිදු සිත ආවරණය වෙලා තියෙන නිසා අපිට ධර්මයේ දකින්නට ටිකක් අමාරුයි. පෘථග්ජන සත්වයාගේ ස්වභාවය ඒකයි. අනුසෝතගාමී සත්වයන් හැටියට තමයි අපි පිළිබඳව සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ලෝභ දෝෂ මෝහ ආදී මේ දේවල් පසුපස්සේ යන අය හැටියට තමයි පෘථග්ජන සත්වයා පිළිබඳව අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ. නමුත් පින්නතුනි ඒ අතර පටිසෝතගාමී නිපුණ වූ පටිසෝතගාමී නිපුණ අයත් මේ සමාජයේ මේ ලෝකයේ තුල සිටින බව මේ ධර්මයේ දේශනා කිරීමෙන් පස්සේ මහා ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා රහතන් වහන්සේලා බිහිවීම තුලින් පෙන්눔 කරනවා. ඉතින් ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. පින්නතුනි මේ ගාථාව දේශනා කිරීමට විශේෂ නිමිත්තක් කාරණාවක් හැටියට සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා සමග පිඬිපිසඟා වඩින අවස්ථාවකදී එක්තරා වීතියකදී දකින්නට ලැබුණා ශරීරයේ පුරාම අසුචි තවරාගත් අපිරිසිදු වෙච්ච සූකර පෝතිකාවක් එහෙමත් නැත්නම් ඊරියක් මේ සූකර පෝතිකාව දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේට මද සිනහාවක් පහළ වුණා සාමාන්‍යයෙන් පින්නතුනේ බුදුරජාණන් වහන්සේලා නිස්කාරණේ හිනහ වෙන්නේ නැහැ. මදසිනාවක් පාන්නේ නැහැ. හසිතුප්පාද චිත්ත කියලා බුදුවරුන්ට පහළවන ඒ සිත පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මුන්වහන්සේ මේ මදසිනාවක් පෑම බලාගෙන හිටියා ඒ අසලින්ම වැඩම කරපු ආනන්ද හාමුදුරුවන් වහන්සේ. අන්න ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ ඊරිය දිහා බලලා මේ මඩ තවරාගත්ත අසුචි තවරාගත්ත අපිරිසිදු ඊරිය දිහා බලලා ඔබ වහන්සේ සිනහ පහල කළේ කුමන හේතුවක් නිසාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. අන්නේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා දීර්ඝ විස්තරයක් සහිතව මේ සූකර පෝතිකාව එහෙමත් නැත්නම් මේ ඊරිය පිළිබඳව ඒ ඊරියගේ අතීත භවයන් පිළිබඳව අතීතයේ පිළිබඳව කරුණු ගෙන හැර දක්වමින් අන්න ඒ අවස්ථාවේදී තමයි පින්නතුනි ඒ කරන විස්තරයේ අවසානයේදී බුදුරජාණන් වහන්සේ විසින් මා මේ මාතෘකා වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුණු ගාථා ධර්මය මහා සංඝරත්නයේ දේශනා කරන්නට යෙදුණා. මේ කතා ප්‍රවෘත්තියේ පින්නතුනේ වැදගත් වෙනවා අපට මේ ගාථාව හා සම්බන්ධ සම්බන්ධව තියෙන ධර්ම කරුණු තවදුරටත් අවබෝධ කර ගැනීමට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා මේ ඊරි ඊරි එහෙමත් නැත්නම් සූකර පෝතිකාව කොයි වගේ සාංශාරික ගමනක් මේ විශ්වය තුල ගමන් කළාද කියන එක පිළිබඳව ඒ අවස්ථාවේදී බුදුහාමුදුරුව තවදුරටත් පැහැදිලි කරනවා මහණෙනි මේ සූකර පෝතිකාව මේ ඊරිය මීට කල්ප ගණනාවකට පෙර මේ ලෝකයේ පහළ වුණා කකුසඳ කියලා බුදුරජාණන් වහන්සේ කෙනෙක්. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවේදී උන්වහන්සේගේ ශ්‍රාවකයන් වැඩ සිටිය විහාරස්ථානයක් අසල මේ සූකර පෝතිකාව කිකිලියක් වශයෙන් උප්පත්තිය ලබා සිටියා. මේ විහාරස්ථානයේ මේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්න මේ ආරාමයක් අසල කිකිලියක් වශයෙන් ඉපදිලා හිටිය මේ සූකර පෝතිකාව ඒ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා සතිපට්ඨාන ආදී දේශනාවන් ශ්‍රවණය කිරීම සජ්ජායනා කිරීම ආදී දේවල් ශ්‍රවණය කරගෙන ඉඳලා අහගෙන ඉඳලා ඒ ඔස්සේ මිය පරලෝ ගිහිල්ලා පින්නතුණී ඒ ගමේම උබ්බරී කියන නමින් කුමාරිකාවක් වෙලා උප්පත්තිය ලැබුවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්නතුනි මේ භික්ෂුන් වහන්සේලා ආශ්‍රයේ හිටපු මේ කිකිලිය අර හාමුදුරුවන් වහන්සේලා සජ්ජායනා කරන සතිපට්ඨාන ආදී දේශනාවන් ශ්‍රවණය කරලා කුමාරිකාවක් බවට පත්වීම සඳහා වාසනාව උදා කරගත්තා. මේ උබ්බරී කුමාරිකාවත් ඒ අවස්ථාවේදී ඒ ජීවිතයේ තුලදී සිටු කුමාරිකාවක් වශයෙන් දැන් මේ උප්පත්තිය ලබා තියෙන්නේ මේ අවස්ථාවේදී මේ කුමාරිකාව සද්ධාවන්ත කෙනෙක් හැටියට සද්ධාවන්තියක් හැටියට දාන ආදී පින්කම් සිද්ධ කරගනිමින් කටයුතු කළා. ඒ වගේම එක්තරා අවස්ථාවකදී තමන් ගමන් කරන පාරේ ගමන් කරන අවස්ථාවක මඩවලක තිබුණු මඩ අතර විශාල වශයෙන් පණුවන් ගැවසී ගත් ආකාරයක් දැකලා ඒ පණුවන් අරමුණු කරගෙන පිළිකුල් භාවනාව කරලා ඒ තුලින් ලොකු චිත්ත ශක්තියක් ගොඩනගාගත් තැනැත්තියක් බවට පත් වුණු බව බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී පැහැදිලි කරනවා. ඉතින් පින්නතුනේ මනුස්ස දුවක් හැටියට උබ්බරේ කියන නමින් උප්පත්තිය ලැබලා පිළිකුල් භාවනාව කරලා ඒ කකුසඳ බුදුහාමුදුරන් කාලෙදී ලොකු චිත්ත ශක්තියක් උපදවාගත්ත තැනැත්තියක් බවට පත් වෙලා හිටියා. ඊට පස්සේ පින්නතුනේ ඒ කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලෙදී ওই විදිහට ජීවත් වෙලා ඉඳලා ඒන් මිය පරලෝ ගිහිල්ලා තමාගේ සිත දියුණු කිරීමේ ආනුභාව බලයෙන් බ්‍රහ්ම පාරිසජ්‍ය කියන බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබලා දීර්ඝ කාලයක් එහි වාසය කළා කියලා බුදුහාමුදුරෝ පැහැදිලි කරනවා. මෙන්න මේ අනුව කොණාගම බුදුහාමුදුරුවන්ගේ කාලේ වෙනකොටත් මේ තැනැත්තිය කල්ප ගණනාවක් ඒ බ්‍රහ්මපාරිසජ්‍ය දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබලා නැවත කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ වෙනකොටත් විවිධ විවිධ ආත්ම භාවවල උප්පත්තිය ලැබලා අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ කාලේ වෙනකොට මෙන්න මේ ආකාරයේ ඊරියක්ගේ ස්වභාවයෙන් ජීවිතයක් ලබාගෙන සත්වාත්ම භාවයක් ලබාගෙන සිටි බව තමයි බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද හාමුදුරන් වහන්සේ ඇතුළු අනෙත් භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළේ. ඉතින් පින්නොතනි මෙන්න මේ සිදුවීම මේ ප්‍රකාශය කිරීමත් සමගම ඒ අවස්ථාවේ එතන හිටපු සියලුම භික්ෂුන් වහන්සේලා ඇතුළු ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගිහියත්ෝ බණහපු සියලු දෙනාම මහා කම්පාවකටපත් වුණා මේ සංසාරයේ ස්වභාවය මේකද කියන එක අර භික්ෂුන් වහන්සේලාගේ සතිපට්ඨාන සජ්ජායනාව අහගෙන ඉඳලා උබ්බරේ කියන නමින් සිටු කුමාරියක් බවට පත් වුණා. ඊට පස්සේ නැවත ඒ ආ උබ්බරේ කුමාරිකාව හැටියට ඉඳලා පිළිකුල් භාවනාව කරලා බ්‍රහ්මපාරිසජ්‍ය දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා. ඊට පස්සේ නැවතත් භවෙන් භවේ සංසාරයේ සැරිසරලා අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ වෙනකොට ඊරියක් වෙලා උප්පත්තිය ලබන්නට තරම් මේ සංසාරයේ බරපතලද මේ සංසාරයේ මේ තරම් අවිනිශ්චිතද කියන එක පිළිබඳව මේ රැස් වෙලා හිටෝ භික්ෂුන් වහන්සේලා ඒ වගේම ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවෝ කල්පනා කළා. අන්නේ අවස්ථාවේදී ඒ භික්ෂුන් වහන්සේලා ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා බුදුරජාණන් වහන්සේ මේ විදිහට සිදුවීම සඳහා මොකද්ද මේ බලපාපු හේතුව? ඇයි බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබලා මේ වගේ ආත්ම භාවයක් ලබන්නට තරම් අවාසනාවන්ත උනේ ඊළඟට මේ ඊරියට සිද්ධ වෙන්නේ කොයි වාගේ තත්වයක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. අන්න ඒ අවස්ථාවේදී පින්නතනි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ සාංශාරික සත්වයන්ගේ ස්වභාවය තමයි යෝක. යතාපි මූලේ අනුපද්ද වේදල්ලේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති එවම්පි තණ්හානුසේ අනුහතේ නිබ්බත්තේ දුක්ඛ මිදම් පුනප්පුනම් ශ්‍රද්ධාවන්ත පින්නතුනේ යථාපි මූලයේ අනුපද්දවේ දැල්ලේ යම්කිසි ආකාරයකට සත්වයන් හැටියට අපි සියලු දෙනාම සතුව තියෙනවා විශාල වූ ක්ලේශ මූලයන් අපි ඒවා හඳුන්වනා ධර්මයේ අනුසය හැටියට මෙන්න මේ කියන ක්ලේශ මූලයන් චින්නෝ පිරුක්ඛෝ පුනරේව රූහති මේ කියන කෙලෙස් මූලයන් භාගයට සමනය කළොතින් එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම යටපත් කළේ නැත්නම් එහෙමත් නැත්නම් උදුරලාම දැම්මේ නැත්නම් පුනරේව රූහති නැවතත් ඒ කෙලෙස් ධර්ම කාලෙන් කාලයට කාලෙන් කාලයට හටගන්නවා රෝපණය වෙනවා බුදුහාමුදුරුවෝ මේ ගාථාව තුළම ලස්සන උපමාවකින් පැහැදිලි කරනවා ඒක පින්නතුනි යම්කිසි ආකාරයකට හොඳට දැඩි විදිහට පොළවට බදලා පිහිටපු මහා විශාල වෘක්ෂයක් යම්කිසි කෙනෙකුට අයින් කරන්නට උවමනා නම් ඒ ගහ ඒ වෘක්ෂය කඳින් කපල දැම්මොත් සම්පූර්ණයෙන් ඒ ගහ විනාශ කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ වගේම පින්නතුනේ යම්කිසි විදිහකට උඩට පෙනෙන මට්ටමින් සියලුම ආකාරයෙන් මේ ගහ විනාශ කරලා දැම්මත් ඒ ගහ සම්පූර්ණයෙන් නැති කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මොකද පොළොව යට මුල් තියෙනවා. පොළොව යට මුල් තියෙනකන් මේ ගසට අනිත් ප්‍රත්‍ය ලැබෙන්න ලැබෙන්න අරමුණු ලැබෙන්න ලැබෙන්න වතුර ලැබෙන්න ලැබෙන්න මේ ගස වැඩෙනවා රෝපණය වෙනවා එහෙමනම් මේ ගස විනාශ කරන්නට නම් අපි කරන්නට උවමනා කරන්නේ මොකද මේ ගහ සම්පූර්ණයෙන්ම උගුලලාම අයින් කරන්නට ඕනේ මුදුන් මුලත් එක්කම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ උපමාව අරගෙන ඒවම්පි තණ්හා අනුසේ 97 අන්න ඒ වගේ භික්ෂූන් භික්ෂුවනේ නැත්තම් ශ්‍රාවකෙයිනේ ඔබ වහන්සේලාගේ නැත්තම් මේ සත්වයන්ගේ මනස තුල පවතින අනුසය වශයෙන් පවතින මේ කෙලෙස් මූලයන් සම්පූර්ණයෙන්ම අයින් කරපු දවසට තමයි සම්පූර්ණ විමුක්තියක් සම්පූර්ණ මිදීමක් සසර දුකින් මිදීමක් මේ භයංකාර සංසාරයෙන් මිදීමක් ලබා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැති වුණොත් නිබ්බත්තති දුක්ඛ මිදං මිදං දුක්ඛ මිදං පුනප්පුනං මේ දුක නැත්තම් මේ ඉපදීම ජරාවට පත්වීම මහලු වීම මරණයට පත්වීම කියන මේ දුක් සමූහයම නැවත නැවත නැවත නැවත අපිට ලබන්නට සිද්ධ වෙනවා ඒ දේවල් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා මොකද තණ්හාව නැත්තම් මේ තෘෂ්ණාව අනුසේ වශයෙන්ම යටපත් කරලා නැති නිසා අන්න ඒ නිසා තමයි අර ඊරියටත් බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබුවත් පින්නතුනි නැවත ඊරියක් වෙලා උප්පත්තිය ලබන්නට සිද්ධ වුණේ. ඒ වගේ මේ කල්පාන්තර ගානක් තිස්සේ මේ ඊරිය විවිධ විවිධ ආත්ම භාවයන් වල සමහර විට අවීචි මහ නරකාදී උප්පත්තිය ලබා සිටින්නටත් ඉඩ තිබුණා. ඒ වගේම නැවත වරක් මහා බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලැබෙන්නට පුළුවන්කම තිබුණා. හැබැයි ඒ ඊරිය ඒ පළමු අවස්ථාවේදී උබ්බරී කියන සිතදුවනීය වශයෙන් සිටපු අවස්ථාවේදී තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ක්ෂය කරලා තිබුණේ නැහැ. සම්පූර්ණයෙන්ම නැති කරලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි නැවත නැවත නිබ්බත්තති දුක්ඛමිදම් පුනප්පුනං මේ සංසාරේ නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්ඛයන්ට මුහුණ පාන්න සිද්ධ වුණේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් පින්නතුනි මේ ගාථා ධර්මයේ තුල අපිට විශාල කරුණ රාශියක් ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ සත්වයාගේ ස්වභාවය, සංසාරයේ ස්වභාවය, අපේ මේ මනසේ ස්වභාවය, සිතේ ස්වභාවය කියන මේ කරුණු ගොඩක් මේ ගාථාව තුළින් පැහැදිලි කරලා දීලා තියෙනවා කියලා අපිට පැහැදිලි වෙනවා තේරෙනවා. පින්නතුනි මෙතනදී මේ සත්වයා නැවත නැවත ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන්නේක මහා භයානක දෙයක්. අප සත්වයන් හැටියට මේ සංසාරික ජීවිතේට කවදා බැසගත්තාද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. රූපය ඇතුවත් සත්‍යයක් ජීවත් වෙන්නට පුළුවන් රූපේ නැතුවත් ජීවත් වෙන්නට පුළුවන්. ඒ අනුව මේ සංසාරයට අපි කවදා බැස්සාද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ සංසාරයෙන් අපි කවදාද එතර වෙන්නේ මේ සම්පූර්ණ කෙලෙස් ප්‍රහාණය කරපු දාට තමයි මේ සංසාරයෙන් එතර වෙන්නේ කියන එක නම් අපිට පැහැදිලි. එහෙම නැති වුණොත් මේ සංසාරික ජීවිතයේ කල්ප කෝටි ගාණක් අපිට නැවත නැවත ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ගමන් කරන්නට සිද්ධ වෙනවා කියන එක තමයි මේ ධර්ම කතාව තුලිනුත් මේ දේශනාව තුලිනුත් පැහැදිලි වෙන්නේ. පින්නතනි මෙතනදී අනුසය වශයෙන් පිහිටන සත්වයාට ස්වභාවයෙන්ම පවතින කරුණු පිළිබඳව මේ ගාථාවෙන් අපිට උපුටා දක්වන්න පුළුවන්කම තියෙනවා. සත්වයාගේ ස්වභාවය අනුසෝතගාමී ස්වභාවයක් තවදුරටත් දිගින් දිගටම ගමන් කිරීමේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ ස්වභාවයට අනුව එහෙම පවත්වන යම්කිසි මූලයක් තේනට ඕනේ. බුදුරජාණන් වහන්සේ අන්නේ මූලයන් පිළිබඳව පැහැදිලි කරනවා අනුසේ වශයෙන් මේ ක්ලේශ ධර්මයන් අපේ సంతානයේ තුල පවතින අතුරු ඒ සසර ජීවිතයෙන් මිදෙන්නට පුළුවන්කමක් නැහැ කියන එක තමයි ඒකේ අදහස. කාමරාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියලා අනුසය හතකින් තමයි මේ සත්වයා මේ ලෝකයේ තුල පවතින්නේ කියන එක මේ දේශනාවෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා පින්නතුනි අණු කියලා කියන්නේ ඊටා කුඩාම ඒකකය කෙලෙස් වශයෙන් ඊටාම කුඩා ඒකකයක් පවතිනවා නම් අන්න ඒකට හඳුන්වපු නම තමයි අනුසය. ක්ලේශයන්ගේ ඊතා කුඩාම අවස්ථාව බීජ අවස්ථාව හැටියට සෑම සත්වයෙකුගේම సంతානයේ තුල පවතින ස්වરૂපයේ පවතින අවස්ථාව මේ අනුසය හත යම්කිසි දවසක අපි සම්පූර්ණයෙන් අර පොළොව යට තියෙන මුළුත් එක්කම ගහ උදුරා දැම්මා හා සමානව මේ ක්ලේශයන් අනුසය වශයෙන්ම අයින් කරපු දවසට අන්න අපිට පුළුවන්කම තියෙනවා මේ සංසාරික ජීවිතයෙන් අත් මිදෙන්නට. එහෙම තිබුණු නිසා තමයි අර ඊරියට නැත්තම් සූකර පෝතිකාවට සාංශාරික ජීවිතය අප්‍රමාණ කාලයක් ගත කරන්නට සිද්ධ වුණේ. පින්නොතනි කාම රාග කියලා අනුසයක් තියෙනවා. කාම රාග අනුසය. කාම රාග අනුසය කියලා කියන්නේ මේ ලෝකේ අපි සත්වයේ හැටියට ජීවත් වෙනකොට මේ ඇස්කන් නාසාදී මේ ඉන්ද්‍රයන්ගෙන් ලබන අරමුණු බොහොම සුභයි සුඛයි යහපත් කියලා අපි ග්‍රහණය කරගන්නවා. මමයේ මගේ කියලා අපි අරගන්නවා. පංචකාම සම්පත් විඳින්නට අපි කැමති. අන්න ඒකේ මූලයේ තියෙන කොහෙද පින්නතුනි මේ సంతානයේ තුල අනුසේ වශයෙන් තමයි තියෙන්නේ. අන්න ඒකට කියනවා කාමරාගානුසය කියලා. මේ පංචේන්ද්‍රයන් නැවත නැවත පිනවීමට අපි හරි කැමති. යම්කිසි ස්පර්ශයක් ලැබෙනවා ඒ ස්පර්ශය අපි ලබන්නට කැමති. යම්කිසි හඬක් ඇහෙනවා මිහිරි හඬක් නම් ඒක අපි අහන්න කැමති. ඒ වගේම යම්කිසි ආකාරයක රූපයක් දකිනවා නම් ඒක ලස්සන නම් ඒක අපි දකින්නට කැමති නැවත නැවත. මෙන්න මේ ස්වභාවයටපත් වෙන්නේ අපේ సంతානයේ තුල මේ කාම රාග කියන අනුසේ පවතින නිසා. මේ කාමරාග කියන අනුසය පවතින තාක් කල් අපිට සසරින් එතර වෙන්නට පුළුවන් කමක් නැහැ. පටිග කියලත් අනුසයක් ගැන සඳහන් වෙනවා. පටිගානුසය. පටිග කියලා කියන්නේ පින්නතුනේ මේ පංචේන්ද්‍රයන් උපයෝගී කරගෙන අපි ලබා ගන්නා අරමුණු නිසා අපේ සිත ක්‍රෝධ බවටපත් වෙනවා නම් තරහ බවටපත් වෙනවා නම් නපුරු වෙනවා නම් අන්නේ නපුරු ස්වභාවයේ ආරම්භ වන්නේ කොහෙන්ද? පටිඝානුසේ හරහා. පටිඝානුසයෙන් තමයි ඒ නපුරු වීම, ක්‍රෝධ වීම, තරහ වීම, වෛර පිරීම ආදී මේ වගේ සිටිවිලි ගොඩ නැගිලා ඒ ඔස්සේ අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම පින්නතුනේ දිත්තානුසය කියලා සඳහන් වෙනවා වැරදි විශ්වාස සිටිවිලි අපි තුල තබාගෙන ඉන්නවා නම් විශේෂයෙන් ආගම් දහම් පිළිබඳව ආදී විදිහට යම්කිසි වැරදි විශ්වාස තියාගෙන ඉන්නවා නම් ඒක සඳහන් හඳුන්වනවා දිත්තානුසය කියලා. ඒ වගේම තවත් අනුසයක් පිළිබඳව සඳහන් වෙනවා විචිකිච්ඡානුසය කියලා. යම් යම් දේවල් ගැන අපි සැක ඇති කරගන්නවා. සැක සංකා ඇති කරගන්නවා. ඒ සැක සංකා ඇති කරගන්නේ කුමක් නිසාද? ඒකේ බීජයන් අපේ මේ సంతානයේ සාංශාරික සත්වයක් වශයෙන් එදා ඉඳන්ම තියෙන නිසා. ඉතින් අපේ අවබෝධයේ හැටියට ඒ දේවල් පිළිබඳව අපි ඇති කරගන්නා වූ සැකයන් තියෙනවා නම් උපදවා ගන්නා වූ අවිශ්වාසයන් තියෙනවා නම් ඒ ඒ සැකේ කියන දේවල් ඒ විචිකිච්ඡාව පහළ වෙන්නේ මෙන්න මේ කියන විචිකිච්ඡා අනුසය අපේ මේ సంతානය තුල පවතින නිසා ඒක තමයි විචිකිච්ඡානුසය කියලා කියන්නේ. තවත් අනුසයක් පිළිබඳව සඳහන් වෙනවා මානානුසය හැටියට. මානය මේ ලෝකේ රහත්භාවයටපත් නොවෙච්ච සෑම දෙනා තුළම මානෙ කියන ස්වභාවය පවතිනවා. මම උගත් කෙනෙක් කියලා සමහර කෙනෙක් මානෙටපත් වෙනවා. මම රූමත් කෙනෙක් කියලා සමහරට මානෙටපත් වෙනවා. මම පොහොසත් කෙනෙක් කියලා සමහරට මානෙටපත් වෙනවා. මේ ආකාරයේ විවිධ විදිහට මිනිස්සු තුල මානෙ උපදිනවා. ඒ උපදින මානෙ තැම්පත් වෙලා තියෙන්නේ කොහෙද පින්නතුනි? මෙන්න මේ సంతානයේ තුල. මේ సంతානයේ තුල තැම්පත් වෙලා තියෙන මානය මේ චක්කුසෝත ගාන ජීවවා කාය මන කියන මේ ඉන්ද්‍රියයන්ගෙන් අරමුණක් ලැබුණු ගමම්ම උඩට ඉලිප්පිලා එනවා. අන්න ඒතොර මානෙ බීජයක් හැටියට පවතිනවා. ඒ බීජයක් හැටියට පවතින මානානුසය ක්‍රියාකාරී తත්වයේ දක්වාම ගමන් කරනවා. සමහර විට හිතේ පහළ වෙලා ඒක යටපත් වෙනා වෙන්නටත් පුළුවන්. නමුත් බොහෝ අයගේ මානය අනුසය වශයෙන් ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. ඊටා කුඩාම ඒකක වශයෙන් තැම්පත් වෙලා තියෙනවා. ඊට පස්සේ උඩට ඇවිල්ලා සමහර විට ක්‍රියාත්මක ක්‍රියාත්මක වෙන තත්වයටපත් වෙනවා. ඊළඟට පින්නතනි භවරාගානුසය භවය පිළිබඳව අපි දන්නවා භව තණ්හාව කියලා වචනයක් අපේ ධර්මයේ සඳහන් වෙනවා විශේෂයෙන්ම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී තෘෂ්ණාව පිළිබඳව සඳහන් වෙනකොට භව තණ්හාව කියන වචනේ සඳහන් වෙනවා. එතනත් සඳහන් වෙන්නේ මේ අදහසම තමයි භවය පිළිබඳව ඇතිවෙන ආශාව ආරම්භ කරන්නේ කොතනින්ද? මෙන්න මේ කියන භව භවය පිළිබඳ ඇලීමට ඇතිවෙන අනුසය හරහා රූප ලෝකවල, අරූප ලෝකවල, බ්‍රහ්ම ලෝකවල, විවිධාකාර ලෝකවල මම උප්පත්තිය ලබන්නට ඕනේ කියලා ආකල්පයක් ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙන අවස්ථාවේ මූල බීජයන් අපේ මේ సంతානයේ තුල තියෙන නොපෙනී ඒ තියෙන సంతානයේ තුල පවතින ඒ අනුසය තමයි පින්නොතිනි ඉදිරියට ගොඩ නැගිලා එන්නේ අර කියන පංචේන්ද්‍රයන්ගෙන් ලැබෙන අරුමුණු වලට අනුව අවසානික වශයෙන් අවිජ්ජානුසය කියලා බණ පොතේ සඳහන් වෙලා තියෙනවා මේ කියන කාමරාග, පටිග, දිට්ඨි, විචිකිච්ඡා, මාන, භව කියන මේ කියන අනුසයන් ඉදිරිපත් වුණාට පස්සේ ඒවා ක්ලේශ වශයෙන් එහෙමත් නැත්නම් ඒවා හරියාකාරයෙන් නොදකින්නේ කුමක් නිසාද මෙන්න මේ කියන අවිජ්ජා අනුසය නිසා නැත්නම් මෝහය නිසා අපිට තව පැත්තෙන් කියන්න පුළුවන් මෝහය කියලා මුලාවට පත්වීම නිසා ඇසෙන් රූපයක් දකිනවා ඒ රූපය ඔස්සේ අපේ සිතවිල්ලක් ගොඩ නැගෙනවා ඒ ඔස්සේ අපි ක්‍රියාත්මක වෙනවා එහෙමනම් ඒක පටන් ගත්තේ කොහෙන්ද මේ సంతානයේ තුල පවතින අර බීජයන්ගෙන් තමයි ඒක රෝපණය වෙලා තියෙන්නේ ඒ බීජයන්ගෙන් ආරම්භ කරන දේ ක්‍රියාත්මක තත්වයටපත් වෙනවා ඒ කුමක් නිසාද අවිද්‍යාව නිසා මෝහය නිසා සමහර විට මේ සමාජය තුල සමහර කෙනෙක් ඉන්න පුළුවන් උගත් වෙන්න පුළුවන් බහුශෘත වෙන්න පුළුවන් ආචාර්ය වෙන්න පුළුවන් මහාචාර්ය වෙන්න පුළුවන් නමුත් සමහර කෙනෙක් කියන්න පුළුවන් ඒ වුණාට එයාට ටිකක් මානසික ප්‍රශ්නයක් තියෙනවා එහෙමත් නැත්නම් මන්ද මානසික තත්වයක් තියෙනවා ආදී විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් එක එක එක ආකාරවලින් මනුස් මිනිසාගේ මේ මනස නැත්තම් බුද්ධිය විෂය අනුව දියුණු වුණාට තවත් පැත්තකින් කල්පනා කරලා බලනකොට මෙන්න මේ කියන මෝහය නැත්තම් මුලාව නැත්තම් අවිද්‍යාව නිසා ඒ පුජ්‍යලයාගේ තව පැත්තක් ඔය ආකාරයෙන් පහත් තත්ත්වයට වැටෙන්නට පුළුවන්. බුදුහාමුදුරෝ පැහැදිලි කළේ සෑම සත්වයේ තුළම මෙන්න මේ කියන අවිද්‍යාව, මෝහය මුලාවටපත් වීම කියන එක පේනවා කියලා දේශනා කළ යන්නේ ඒකයි. අපි මේ ලෝකයේ තියෙන කාමරාග පටිඝ ආදී මේ අනුසයන් අනුසයන් වශයෙන් වටහා ගැනීමටවත් එහෙමත් නැත්නම් එයින් අන්ධ වී ජීවත් වෙන සත්වයන් හැටියට ජීවත් වීමේ ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ කියන අවිජ්ජා අනුසය නිසා නොදැනීම නිසා මෝහය නිසා මුලාව නිසා ඉතින් පින්නතුනි මෙන්න මේ කියන මූල බීජයන් සෑම සත්වයෙකුගේම సంతානය තුල පවතිනවා අනුසය වශයෙන් මේ පවතින තත්වයන් නිසා තමයි සත්වයා නැවත නැවත ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් අන මේ සංසාරික ජීවිතේ ගමන් කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව යම්කිසි කෙනෙක් මේ අනුසයන් සම්පූර්ණයෙන්ම යටපත් කරලා නැතිම කරලා දාපු අවස්ථාවට අන්න එතකොට ඒ පුජ්‍යලයා රහත් කෙනෙක් බවට ප්‍රකාශ කරනවා. ඒ තැනැත්තා රහත් පුජ්‍යලයෙක් බව කියනවා. අන්න ඒ අවස්ථාවේ සිටේ පුජ්‍යලයාගේ පංචේන්ද්‍රයන්ගේ මේ ගන්න අරමුණු දැඩි වශයෙන් ග්‍රහණය කර ගැනීමක් නෑ ක්‍රියා මාත්‍රයක් පමණයි තියෙන්නේ. එහෙමත් නැත්නම් ඒ අවස්ථාවේ ක්‍රියාවක් වශයෙන් පමණයි තියෙන්නේ. මොකද මේ අනුසයන් සම්පූර්ණයෙන්ම යටපත් කරලා නැති කරලම දාලා තියෙන නිසා. මුලින්ම උගුල්ලා දාලා තියෙන නිසා. එහෙමනම් රහතන් වහන්සේ කෙනෙක් ඒ අනුසයන් නැති කරලා අයින් කරලම තියෙන නිසා සාංශාරික ජීවිතේ ඉදිරියට ගමන් කරන්නේ නැහැ. නමුත් සාමාන්‍ය සත්වයා පෘථග්ජන සත්වයා මේ සාංශාරික ජීවිතයේ දිගින් දිගට දිගින් දිගට ගමන් කරන බව තමයි මේ පැහැදිලි කිරීමට අනුව අපිට අවබෝධ කරගන්නට තියෙන්නේ. මේ අනුසය අතර පින්න තුනේ ප්‍රධාන අනුසය තුනක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ නැවතත් පැහැදිලි කරලා තියෙනවා කාමරාගානුසය, පටිඝානුසය සහ අවිජ්ජානුසය කියන මේ காரணා තුන. මෙන්න මේ කියන අනුසය තුන ප්‍රධාන වශයෙන් සත්වයාගේ පැවැත්මට හේතු වෙනවා කියන එක තමයි උගන්ලා තියෙන්නේ. අනුසය හතක් පිළිබඳව සඳහන් කළා. ඒ අනුසය හතෙන් දිට්ඨි අනුසය, විචිකිච්ඡා අනුසය, මාන අනුසය, භවරාග අනුසය කියන මේ අනුසය හතර ඒ ඒ අවස්ථාවලදී පැන නගින දේවල් මනස තුල, సంతානය තුල පවතිනවා. ස්ථිරව පවතිනවා. නමුත් නිරන්තරයෙන් සත්වයාගේ సంతානය තුල නිතරම ගොඩනැගෙන අනුසය හැටියට කාමරාග, පටිග සහ අවිජ්ජා කියන මේ අනුසය පිළිබඳව දේශනා කරලා තියෙනවා. කෙලෙස් යටපත් කර ගැනීමට උත්සාහ කිරීමේදී මෙන්න මේ කියන තුන තමයි ප්‍රබල අනුසය වශයෙන් බලපාන්නේ. ඒ තුන සම්පූර්ණයෙන්ම පාලනය කර ගැනීම බොහොම අමාරු කාර්යයක්. අනිත් අනුසයන් හතර සාමාන්‍යයෙන් අපිට ඒ අවස්ථාවලදී තමයි පැන නගින්නේ. දැන් මානෙය කියන එක අපි හැම වෙලාවෙම අපිට මානෙ ඇති වෙන්නේ නැහැ. සමහර ලාකට නිර්හංකාර පුජ්‍යලයක් බවට පත් වෙලා ඉන්නව වෙන්න පුළුවන්. ඒ වගේම එකපාරට යම්කිසි හේතුවක් නිසා මානෙ ඇති වෙනව වෙන්නටත් පුළුවන්. ඒ වගේම මම දිව්‍ය ලෝක යන්න ඕනේ, මම බ්‍රහ්ම ලෝක යන්න ඕනේ ආදී විදිහට කෙනෙකුට සමහර වෙලාවකට හිතෙන්නට පුළුවන්. සමහර ලාකට ඒක යටපත් වෙලා බාධාවක් නොවන ආකාරයට මනස තුල, సంతානය තුල පවතිනවා වෙන්න පුළුවන්. අන්න එහෙම ස්වභාවයක් තියෙනවා මේ මුලින් සඳහන් කරපු අනුසයන් පිළිබඳව කතා කරද්දී. නමුත් කාමරාග, පටිග, අවිජ්ජා කියන මේ අනුසයන් තුන ඊටා ප්‍රබල විදිහට සත්වයාගේ මෙලොව ජීවිතය, පරලොව ජීවිතයට දැඩි බලපෑමක් සිදු කරන බව පැහැදිලි වෙනවා. බලන්න පින්නතුනි අපි කොතන හිටියත්, කොයි අවස්ථාවේ හිටියත්, කොයි අවස්ථාවක හිටියත් ඇසින් ලස්සන රූප දකින්න කැමතියි. කණෙන් ලස්සන හඬවල් අසන්නට කැමති. ශරීරයට හොඳ ස්පර්ශයක් ලබන්නට අපි කැමති. ඒක ස්වභාවයෙන් හැම වෙලාවෙම සත්වයා තුළ පවතින දෙයක්. පටිගියත් එහෙමයි. ඕනෑම වෙලාවක ෂණිකව පුජ්‍යලයේ තුළ නපුරු ක්‍රම, ක්‍රෝධය, තරහව, වෛරය ආදී මේ සිතිවිලි ෂණිකව හට ගන්නට පුළුවන්. ඕනෑම අවස්ථාවක මිනිස්සෙක් කේන්ති ගස්සන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා සමහර විට මේ සත්‍යය පිළිබඳව කල්පනා කරලා බලනකොට. ඒ වගේම අවිද්‍යාව කියන එකත් නැත්නම් අවිද්‍යානුසය කියන එකත් හැම අවස්ථාවකදීම භාවනා කරන කෙනෙකුට හෝ වේවා සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට හෝ වේවා මේ හැම කෙනෙකුටම මේ කියන අනුසයන් හතර ප්‍රබල විදිහට බලපානවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. පින්නතුනි මේ අනුසය ගැන සඳහන් කරනකොට ඒ අනුසය කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක එක්තරා අවස්ථාවකදී පැහැදිලි කරලා තියෙනවා අභිධර්මයේ තුලත් ඒ වගේම විවිධ දේශනා තුලත් චිත්ත සංඛාර නැත්තම් මේ චේතනාව සිතිවිලි කියන මේ කාරණාවත් එක්ක අභිධර්මයේ පිළිබඳව සඳහන් කරනකොට අභිධර්මයේ තියෙනවා සබ්බති චිත්ත සාධාරණ කියලා චෛතසික අවස්ථාවන් පස්ස වේදනා, සංඥා, චේතනා කියලා. පස්ස කියලා කියන්නේ පින්නොතනි අපි ලබා ගන්නා වූ ස්පර්ශය. ස්පර්ශය කියන්නේ ඇසට යම්කිසි රූපයක් දකිනවා නම් ඒ දකින අවස්ථාව ස්පර්ශය. ඊට පස්සේ වේදනාව ඒ දැක්කා කියලා අපි තුල ඇති කරගන්නා වූ හැඟීම. ඒක වේදනාව. ඊට පස්සේ සංඥාව අපි යමක් දැක්කා කියලා තවදුරටත් දැනුවත් වෙන අවස්ථාව. චේතනා කියලා කියන්නේ ඊට පස්සේ ඒක තීරණය කරනවා හොඳයි නරකයි මේක මම ලබා ගන්නට ඕන දෙයක් මේකෙන් මම අයින් වෙන්න ඕනට දෙයක් ආදී විදිහට අපි යම් කිසි ක්‍රියාත්මක අවස්ථාවකටපත් වෙනවා ස්පර්ශය ඇති වෙනවා ඒ වගේම වේදනාවක් දැනීමක් ඇති වෙනවා ඒ වගේම මේ දැනීම නිසා අපේ සිතට සංඥාවක් ඇති වෙනවා ඒ වගේම ඊළඟට චේතනා මේ අවස්ථාව අපි මනසේ සිතවිලි ක්‍රියාත්මක වෙන අවස්ථා හැටියට සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා දේශනා කරලා තියෙනවා. මහණෙනි මම චේතනාව තමයි කර්මයේ හැටියට දේශනා කරන්නේ කියලා. එහෙනම් මෙන්න මේ චේතනාව හටගන්නේ කොයි අවස්ථාවේදීද අප විසින් මේ අනුසේ වශයෙන් අපේ මනස තුල මේ දේවල් තැම්පත් වෙලා තියෙන අවස්ථාවන් තියෙන නිසා පින්නතුනි අනුසය අවස්ථාව, පරිඋත්තාන අවස්ථාව, ඒ වගේම වීතික්කම අවස්ථාව කියලා මේ කෙලෙස් පිළිබඳව මේ අනුසය පිළිබඳව සඳහන් කරනකොට ධර්මයේ තවදුරටත් පැහැදිලි වෙලා තියෙනවා. අනුසය කියලා කියන්නේ තවදුරටත් පැහැදිලි කර ගන්නවා නම් අර කියාපු ආකාරයේ කරුණු 7. ඒ 7 යම්කිසි ආකාරයකට ක්‍රියාත්මක නොවි තැම්පත් වෙලා තියෙන අවස්ථාවක් තියෙනවා නම් ඒක අපි අනුසේ වශයෙන් කතා කරනවා. ගිනි ගොඩක් ගත්තාම ඒ ගිනි ගොඩ නිවලා දාන්නට පස්සේ අලු සමහර වෙලට උඩින් පෙනෙන්නට තියෙනවා. නමුත් අලු යට ගින්දර තියෙන්නට පුළුවන්. විශාල හුලඟක් ඇවිල්ලා මේ අලු ටික ගසාගෙන යනවා. ඒත් සමගම මේ ගින්දර ටික ටික මතුවෙනවා. ගිනිදැල් මතුවෙනවා. ගින්දර වලට උත්තේජන වගේ යමක් ලැබෙනවා. ඊළඟට ඒ ඒ ගින්දර විශාල ගින්නක් බවට පත් වෙලා විනාශයක් සිදු වෙන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම පින්නතුනේ මේ අනුසයත් අපේ මනස තුල තැම්පත් වෙලා තියෙනවා. යම්කිසි අරමුණක් අපේ ඇසට ලැබුණට පස්සේ මේ පංචේන්ද්‍රයන්ට ලැබුණට පස්සේ ඒ තියෙන අනුසය පරිඋත්තාන කියන අවස්ථාවකටපත් වෙනවා. නැගී සිටින අවස්ථාව. නැගී සිටින අවස්ථාවටපත් වුණාට පස්සේ ඒ නැගී සිටියට පස්සේ මේක කුමක්ද කියලා අපි ගවේෂණය කරනවා. ගවේෂණය කරලා අන්න ඊට පස්සේ වීතික්කම අවස්ථාව ඒක ක්‍රියාවට නංවන අවස්ථාව. ඒක ක්‍රියාවට නංවන අවස්ථාව වීතික්කම අවස්ථාව හැටියට ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ අනුසය කියන එක ඔන්න ඔය විදිහට තමයි පින්නතුනි අපේ මේ සිත තුළ ක්‍රියාත්මක වන්නේ අපේ ක්‍රියාකාරකම් තුලින් ඉදිරියට ගමන් කරන්නේ පින්නතුනි අනුසය යම් කිසි ආකාරයකට සම්පූර්ණයෙන් තුනී කරපු අවස්ථාවේදී තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ සංසාරයෙන් එතර වෙන්නට. බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ පිළිබඳව පැහැදිලි කරනකොට උපමාවකින් දේශනා කරනවා යම්කිසි ආකාරයකට නිදිගත් නාගයෙකු හා සමානයි කියලා මේ අනුසය. නිදිගත් නාගයා කිසි කෙනෙක් කරදර කරන්නේ නැත්නම් තැම්පත් වෙලා ඉන්නවා. නමුත් ඒ නාගයෙක් තමයි ඇතුලේ ඉන්නේ. ඒ නාගයා හරියට අන්න අර නිදිගත් නාගයා හරියට මේ අනුසය අවස්ථාව වගේ. නිදිගත් නාගයාට යම් කිසි කෙනෙක් හිරිහැරයක් කළොත් එහෙම ඒ නාගයා පෙනේ කරලා පුප්පලා බලනවා. අන්න අනුසයේ තන්පත් අවස්ථාව, අනුසය අවස්ථාව, පරිඋත්තාන අවස්ථාව තමයි පෙනේ කරලා පුප්පලා බලන අවස්ථාව. ඒ වගේම මේ නාගයාට කරදරයක් වෙන්නට යන බව පේනවා නම් මොකද කරන්නේ? ඒ නාගයා සමහරට දෂ්ට කරනවා ළඟ ඉන්න කෙනෙකුට, ළඟ තියෙන දෙයකට. අන්න ඒක වීතික්කම අවස්ථාව හැටියට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ওই විදිහට මේ කියන ස්වභාවයෙන් පවතින මේ අනුසයන් තන් සම්පූර්ණයෙන් නැති කරපු දවසට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ සංසාරයෙන් එතර වෙන්නට. ඒ නැති කරන්නේ කොහොමද පින්නතුනි මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ කොහොමද සතර සතිපට්ඨානයේ වඩමින් චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් අරගෙන විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කරමින් ගත කරන ජීවිතයෙන් තමයි මේ අනුසේ දක්වාම මේ කෙලෙස් අවස්ථාවන් නැති කිරීමට පුළුවන්කම ලැබෙන්නේ කොහොමද ඒක කරන්න පුළුවන්කම ලැබෙන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු දේශනාවක් තමයි ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරතේ සම්පජානකාරී හෝති. එහෙමත් නැත්නම් යෝනිසෝ මානසිකාරයෙන් ඔබ ජීවිතේ ගත කරන්න. තමන්ගේ සිත තුල පහළ වෙන සිතිවිලි මොනවාද? මේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන දේවල් මොනවාද? මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලින් සිද්ධ වෙන දේ කුමක්ද? ආදී විදිහට මේ සියල්ලක් පිළිබඳව හොඳ අවධානයෙන් අවදියෙන් සිටියොත් අපිට පුළුවන්කම ලැබෙනවා මේ සසරින් එතර වෙන්නට කායානුපස්සනා වේදනානුපස්සනා ධම්මානුපස්සන ආදී වශයෙන් අපිට මේ සිත දියුණු කර ගැනීම නිසා පුළුවන්කම ලැබෙනවා මේ සසරින් එතර වීම සඳහා. ඉතින් ඒ නිසා කල්පනා කරගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳින් තේරුම් අරගෙන මේ සසරේ තියෙන භයානකම හොඳින් තේරුම් අරගෙන සසර නැවත නැවත උපදින ස්වභාවය හොඳින් තේරුම් අරගෙන ඒ අවබෝධය තුළින් ධර්ම මාර්ගයේ අනුගමනය කරලා මේ ධර්මයේ තව තවත් පැහැදිලි කරගෙන තේරුම් අරගෙන ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහවන්ත වෙන්න අර කියන ඊරිය පසු කාලයකදී බුදුරජාණන් වහන්සේගේ කාලෙන් පස්සේදී ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේදී අපේ දුටුගැමුණු රජුරුවන්ගේ කාලෙදී එක්තරාම් භික්ෂුණීන් වහන්සේ නමක් බවට පත් වෙලා සතර සතිපට්ඨානයේ වඩලා රහත් බව ලබාගත් බව අපේ ධර්ම සාහිත්‍යය තුල සඳහන් වෙනවා. ඉතින් පින්නොතන එහෙම තත්වයක් උදා කරගත්තේ මෙන්න මේ කියන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කිරීම නිසා අපත් මේ සංසාරයේ අර ඊරිය හා සමානව ජීවිතේ නොඑක් අවස්ථාවල සංසාරික ජීවිතේ ගත කරලා තියෙනවා ඒ ගත කිරීම අවසන් කරලා හැම දිනාටම අර සුමනාව උදා කරගත් ශාන්තිය උදා කරගත්තාද ඒහා සමාන ශාන්තියක් ඔබ හැම දිනාටමත් උදා කර ගැනීමට ශක්තිය ධෛර්යය උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසයෙන් සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවා. මේ ධර්ම දේශනාව පැවැත්වුවේ ශාස්ත්‍රවේදී පූජනීය කොවුල්වැවේ වනරතන ස්වාමීන් වහන්සේ